ಪದಪೇಲಿ ಬಂದ ಮಿನಿರಂದು ರಬೆರಾಣ ಸೇನ ಬಲಪತ್ತು ಯನವಾದ ಕಾಸಿ ಬಲರಾತ್ತು ಬರವ್ಯಾಡಿ ಕರಟ ಹಿಸ ಮಹತ್ತು ಒಣಿನ ವಿವಾದ ಸಮರಾಕು ಸನಸೇ ವೇದನತಗಾಸ್ತು ಸನ ಗೆಲಿಯ ಮಂದ ಸಿರ್ಗತ್ತು ಅಭಿಮಾರ ಸೇನ ತನಗಸ್ಸು ಪದಪೇಲಿ ಬಂದ ಮಿನಿರಂದು ರಬೆರಾಣ ಸೇನ ಬಲಪತ್ತು ಯನವಾದ ಕಾಸಿ ಬಲರಾತ್ತು ಬರವ್ಯಾಡಿ ಕರಟ ಹಿಸ ಮಹತ್ತು ಒಣಿನ ವಿವಾದ මන්ද සමරාක්කු සැනසේ නොවේද නැත ගාස්තු සැනගෙලිය මන්ද සිරිගත්තු අපි මාරසේ නදන ගැස්සූ පුනර් ජීව ලැබයලි තියන් අවාඩි කටින් රඟන රැපි පෙලක් චරිත කොඳු කුදුයින අපේ කොඳු නවන්න බැරි කාටත් දෙන ගැති අපිට අපි ගත පදන් කර පවත හොයන්න නිරුත්තර වයන් උතර උඹ හොයන්නේ කඳ සමයි නිති මේ රැප අගුණයි දුර නොයයි දෙවි සතර වරං කොමගෙන් කර ගැටවිමසයි වදන් ඇඹරිල්ල බොලගේ මම මිටින් හල තාවරදක තම මත පෙති තැටි බට එක මොන රැද්ද කොල්ල කතුර ගන්න සක්වල ගල වන්දවන්න යන් යන් ඉඳ ගන්න මේක විදගන්න බෑතර හැට එලි වෙනකල් සාධදාන නාද පල්නෙම එක රැප් තොයිල රට තෝල මදි ඇස් අඩමාන වෙයි දවල් සඳට පෙන්න්නම් පාර ස්වාධීන වෙන්න අහපන්නන් දාව මටම දාව වචන මේ සමාධියෙන් නොලිවත් ඉරගෙන් පිටු කිරගෙන් නිදි හැල්මි දිව්වත් වන්සක් කර හැත්තක් කෙලි බස්සන්නට මිනිවැස්සක් මද පේලි පන්ද මිනිරන්තු පෙරාන සේන බලපත්තු යනවාද කාසි බලරහත්තු බර වැඩි කරට හිස මහත්තු ඕනි නෑ විවාද සමරාක්කු සැනසේ නොවේද නැත ගාස්තු සැනගෙලිය මන්ද සිරිගත්තු අපි මාරසේ නදන ගැස්සු වෙන විදෙස් කලවේ අතරවම රැති දැස් කරදනු බර කරේ කඳු රටෙලා අදර පිරිසා නැති දේත් වෙන සසරෙම නැහිඩ උතුරු මැද බෙන්දරවල මිනිහත් මගේ රැස් ඉපදුනේ හද ගිකි ගිනි දවගෙන උන් එක සුරංගුන් එක ඇති නිදි මරගෙන මරතික නටබුන් අද විරෙක් නැත නටවන්න විට කන්න බැනං ගාන කං ඇබ මං උර දෙන්නේ නැත කගවත් කන්නට පලවන් කන යං වින්දා සුක නින්දා නැති හින්දා කාටත් හිංසා නැති පින්නා කද ගින්නක් රැපකින් පාවෙන හින්දා මේවා හිස්සාරෙන් ශික්ෂා රැපිස් කබල්ට බස්සානි දෙන්නම් කවි රැස්සක් නැත රස්සාවක් කුස කන්දක දෙසවන් බරවන්න ලන්දක කිටි කිටි කිටි කිටි ගාන අහන්නේ ඇයි කොල්ලෝ දත් පිට කන හිතල හිතවල කර රෑතොල් තර පාට ටූල් පාට ජුනි ජුනි මෝසමේ නාත ජාති හැම ආගම් පාටම රුපියන වැව් තල පිර පිර දිව්වත් තම්මන්න තිර සරණෑ ගත තම අදහස් බර වෙන්නේ අතකින් මත හුරු ගන්න නගර හිර ගෙවල් නැති මිති සමකවි බව් බින්ද තම විත අද පද පුරතක එල්ලම්සි රැපර් පොද පේලි බන්දමිනි රන්තු රැපෙරාන සේන බලපත්තු යනවාද කාසි බල රහත්තු බර වැඩි කරට හිස මහත්තු ඕනි නෑ විවාද සමරාක්කු සැනසේ නොවේද නැත ගාස්තු සැනකෙලිය මන්ද සිරගත්තු අපි මාරසේ නදන ගැස්සු පොද පේලි බන්දමිනි රන්තු රැපෙරාන සේන බලපත්තු යනවාද කාසි බලරහත්තු බර වැඩි කරට හිස මහත්තු ඕනි නෑ විවාද සමරාක්කු සැනසේ නොවේද නැත ගාස්තු සැනකෙලිය මන්ද සිරිගත්තු අපි මාරසේ නදන ගැස්සූ